නිරෝධ සමාපත්තිය තමයි මේ ලෝකේ තියෙන අවසාන සමාපත්තිය. එතනින් පස්සේ උපාධියක් නැහැ. මාචාර්ය කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් නැහැනේ. එයා කිසිම තැනක ඉගෙන ගන්න ගන්නෙත් නැහැනේ. ඒක තමයි අවසාන. එතනින් පස්සේ නැහැ. අට සමාපත්ත අට සමාපත්තියට පස්සේ කොච්චර වඩන්න තියෙනවද සෝවාන් වෙන්න තියෙනවා සකෘදාගාමි තියෙනවා අනාගාමි තියෙනවා අරියක් තියෙනවා පච්චේක බුද්ධ තියෙනවා සම්මා සම්බුද්ධ තියෙනවා අට සමාපත්තියට පස්සෙත් වඩන්න තියෙනවා අට සමාපත්තිය කියන්නේ ධානයක් තමයි මේ සමාපත්තියට සමවැදුනාට පස්සේ එයාට ගොඩාක් දේවල් වැටහෙනවා. ඒ වැටහෙන දේවල් හරිද වැරදිද කියලා බලන්න එයාම එයා ඒක වඩනවා පුරුදු කරනවා. ඒ වඩන ක්‍රමත් එයාට තේරෙනවා. ඒතකොට එයාට පුළුවන් විදිහට වඩලා වඩලා පුරුදු කරන සමහර කට්ටිය වඩපු දේවල් ආගෙන ඒවත් පුරුදු කළා පරීක්ෂා කළා බලන එයා ගොඩාක් දේවල් වඩනවා. සමහර ඉතින් 10කට එක්කෙනෙක්ට දෙන්නකොට බැරි වෙනවා 100කට එක්කෙනෙක් දෙන්නකොට බැරි වෙනවා සාමාන්‍ය පුළුවන් ඒක බෑ කියන්න බෑ දැන් ආශ්‍රමයෙන් යන ඔක්කොම වඩනවනේ ඒක ඒතකොට දැන් 18ක් ආශ්‍රමෙන් පාස් අවුට් වුණාම 18ම පුරුදු කරනවා. 18ටම පුළුවන්. එතකොට දැන් 20ක් ගියාම 20ටම පුළුවන් එක්කෙනෙක්වත් ෆේලියර් වුන්නේ නැහැ එතකොට ඒ කියන්නේ ඒකට සාපේක්ෂව දක්ෂ නම් හැමෝටම පුළුවන්. Tamange වමනාව නැතිකමට ඒක අතහැරියොත් නිසා නොපසුබට වීර්යය. ඒක ලැබෙනකන් ඒක වැඩෙනකන් අත්තරින් නැතුව දිගටම පුරුදු කරත් ඒකාන්ත වශයෙන්ම පුළුවන්. ඒගොල්ල විඳින Nirodha සුවය එක ඵලයක නැහැ. ඵලය අතින් ආත්මසිම වෙනස්. මේ ආපුතජනයි අට සමාපත්තිය කියනවා. සෝතාපන්නවත් නැති වෙන්න පුළුවන්. හැබැයි එයා රාතෙක්. එයා පූජනීයයි. සාංගික දානේ වැඩි ප්‍රමාණි සංස තින්නේ ඒ කියන රාතන් වංශයට දෙන එක. අට සමාපත්තිය කියන අටිචරාණි සංස නේ. එයා යන්නේ පුදුජන ලිස්ට් එකට. එයාගේ ಗುಣධර්ම වලට, එයාගේ අවබෝධයට අර පුදුජන කට්ටියට වඩා ආනිසංස තියෙනවා. නමුත් අර සෝතාපන්න කෙනාගේ ආනිසංස ගන්න බෑ. සෝතාපන්න කෙනා යට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක කලින් වඩලා තිබුණොත් ඒක හිබේ වැඩෙනවා. රාත් වෙනකොටම හම්බෙනවා. සාත් බෝධියේදී නිරෝධ සමාපත්තිය සම්පූර්ණම ජීවිත කාලෙම තියෙනවා. ඒක ඒක කැඩෙන්නේ ඒක නැති වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය අයින් කරන්න බෑ. අයින් කරනවා නම් යාගේ රහත් ඵලය අයින් කරන්න ඕනේ. රහත් ඵලය අයින් වෙච්ච වෙලාවක නිරෝධ සමාපත්තිය අයින් කරනවා. එහෙම නැතුව අයින් වෙන්නේ නැහැ. රහත්ගේ රහත් ඵලය අයින් වෙන්නේ නැහැ නේ. එහෙනම් නිරෝධ සමාපත්තිය අයින් වෙන පැය 24 මේක තියෙනවා. හැම ඉරියව්වෙම තියෙනවා. මේ මන්දාකිනින් එළියට ගියාම විශ්වයට සාපේක්ෂව අපි ඇදිලා තින්නේ අපට සාපේක්ෂව විශ්ය ඇදිලා නැහැ. ඒක සතර 90 ඇදිලා 90 වලින් ධාතු ඇදිලා ධාතු වලින් සතරමා භූත ඇදිලා ඒ සතරමා භූත වලින් මේ කෙන වතුර ඒ තේජෝ ධාතු ආපෝ ධාතු ඇදිලා ඊටිපස්සේ ජීවීන් අට අරගෙන ඊටිපස්සේ අපි ඇදුනේ. එතකොට අපිට සාපේක්ෂව නෙමෙයි ඒක ඇදිලා තින්නේ. ඒකට සාපේක්ෂව අපි ඇදිලා තින්නේ. එහෙනම් අපි ඇදුනට පස්සේ විශ්වය ඇදුන්නේ නැහැ. විශ්වය ඇදුනට පස්සේ අපි ඇදුනේ. විශ්වය නිසා මම හටගත්තා. මම නිසා විශ්ව හටගත්තේ නැහැ. හැබැයි මම නිසා විශ්වය ගොඩක් වෙනස් වීම වෙලා තියෙනවා. භ්‍රමණ වේගය වෙනස් වෙලා තියෙන නාම රූප තාක්ෂරය පැවැත්ම වර්ෂ අපතනේ කාල ගුණය දේශ ගුණය පඨවි ධාතුව ආපෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ධාතුව මේ ඔක්කොම වෙනස් වෙලා තිනවා මම නිසා හැබැයි අටගත්තේ මම නිසා නෙමෙයි මම අටගත්තේ විශ්වය නිසා හැබැයි මේ අටගත්ත විශ්වය මම මගේ සිතුවිලි වෙනස් කළා විශ්වයට බලපෑම් විතරයි මගෙන් වෙලා ඒ නිර්මාණය වුණ නැහැ මගේ විශ්වය නිසා තමයි මම නිර්මාණය වුනේ රාතන් වහන්සේට වඩා සාමාන්‍යයෙන් තියෙනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? නිරෝධ සමාපත්තියට පත්වෙච්ච රාතන් වහන්සේට ඇලීම් ගැටීම් මොකවත්ම නැහැ. අපි අරුණාංශයේ කෙලෙස් නිරෝධ වෙලා නැහනේ. ඒ අට සමාපත්තිය නිරෝධ සමාපත්තිය විඳින්න නම් අර කෙලෙස් වලට මොකද්ද කරන්න ඕනේ? මැඩලන්න ඕනේ. යටපත් කරන්න මතුවෙන අවස්ථාවල් 100න් දකින්න ඕනේ. ඒක ක්‍රියාත්මක නොකර ඉන්න ඕනේනේ. ඒවා පාලනයක් යටතේ තියන්න ඕනේ. පසු කරලා, කල් කරලා, එහෙම නැත්නම් දවස් අධික පන්නලා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරවන්න එපායි. දැන් තරහා ගියා බනින්න ඕනේ. දැන් බැනලා බෑ. දැන් ටිකක් වේගෙ වැඩි. දැන් බැන්නොත් හිතේ ඉදරෙනවා. දවස් දෙකක් නිවෙන්න දරිනවා. කාම් ඩවුන් වුණාට පස්සේ අර වැරද්ද පෙන්වලා දීලා තරවටු කරන. ඒ තරවටු කරනකොට අර තරම් තරහා ගිල්ල නැහැ. එතකොට උන්නාතිලට මුන්නාතිලට අද්දකින් වැඩි නැද්ද? අවබෝධය වැඩි නැද්ද? ඒ නිසා සාමාන්‍යයෙන් අර ඵලයක් නැති අට සමාපත්තියේ කෙනා අර වගේ රාහතෙක්ට උත්තරීතර කෙනෙකුට විඳින සුවය විඳින නම් මොනතරම් දැනුම ප්‍රඥාව තියෙන්න ඕනේද? ඒ නිසා ගොඩාක් ඒ බෝධිසත්වරුන්ට තමයි ඒක පීටන්නේ. ගොඩාක් ඉන්නවා. ගොඩාක් ආතමන්සලා කැලෑපැන්නා. මිලින්ද ප්‍රශ්නේදී මිලින්ද මේ මේ රජුරෝ නේද? මිලින්ද රජුරෝ ප්‍රශ්නානකොට ඔක්කොම රාතන් වහන්සේලා කැලෑපැන්නා. පස්සේ දෙවිවරුන්ට ගිහිල්ලා ආරාධනා කළා ඉර්ධියෙන් ගිහිල්ලා. මේව ප්‍රශ්නයක් කියලා තියෙන පින්ඩපාත යන්න විදියක් නෑ. මහරජුරෝ මේ මාපාරවල ඉඳගෙන ඉඳලා ප්‍රශ්න කරනවා පෙන් කියලා. පස්සේ තමයි මේ නාගසේන කුමාරයා එවනවා මේ මේ උත්තමයා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සුදුසු කියලා. පොළොට ඇලා ඉපදෙන්නේ කතෝලික පවුලක. අන්‍ය ආගමිකයෙක්. පස්සේ මහරහතන් වහන්සේ නම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ දෙමව්පිය කැමැති කරලා ඒ දරුවා කොහොමද අරගෙන ඇල පැවිදි කළා රාහත් කළා. ඊටිපස්සේ නම් බැරි ගත්තන්නේ. මිලින්ද රජුරන්ට කට උත්තර නැති වෙනවා. ඒ වගේ තියෙනවා සමහර තැන්වලදී රාතන් වහන්සේලා හැමෝටම ඒම උත්තර දෙන්න බෑ බෑ. අට සමාපත්තිය කෙනාට සාමාන්‍ය 199ක්ම උත්තර දෙන්න පුළුවන්. අට සමාපත්තිය කියන එකේ ඇත්තම තේරුම මට සාපේක්ෂව මම කියන්නේ අටලෝ දහම පිළිබඳ සම්පූර්ණ අවබෝධය එයා තුළට එනවා කියන එක. අට සමාපත්තිය තුළ මේ ධානා මට්ටම් වලින් ඒ ඒ හැම ධානයක්ම එකින් එකට ස්ටෙප් ස්ටෙප් බලනකොට මේ අටලෝ දහමක් තමයි මෙතන තියෙන්නේ. අපි නොදැනුවත්ව අටලෝ දහමක් තමයි මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපට. එතකොට අටලෝදාම ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට ලෝකේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අටලෝදාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. හැබැයි අටලෝදාම නිරෝධ වෙලා. රාතන් වහන්සේ. නිරෝධනාට පිළිබඳ අවබෝධය නැහැ. බණ කියන්න බැරි අවබෝධයක් නැති මතක හිටින් නැති අධ්‍යාපනයක් නැති අසංවර ඒ වගේ ඔක්කොම රාතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ හතරතුර බොහොම සිල්වත් අය ඉඳලා තියෙනවා. පඤ්ඤා වැඩි කටි, 이르දි වැඩි කටි, එහෙම සෙට් එකකුත් ඉඳලා තියෙනවා. හැබැයි අට සමාපatti කියන්නේ මේ සෙට් එකේම ආත්පසින් වෙනස් එක්කෙනෙක්. නැති වුණත් එයාට ඇති කරන්න පුළුවන්. එයා තුල සෝතාපන්න නැහැ. හැබැයි සෝතාපන්න කට්ටිය බී කරන්න පුළුවන්. ඒ නිසාලු එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ වෙන්නේ හේතුව රාත්‍රික් රාත් වෙච්ච ගමම්ම එයාට මේ ලෝකෙ සියලුම බැඳීම් නිදාස් වෙනවනේ. එයාට සාසන හදන්න උවමනාවක් නැහැ. මිනිස්සු රාහත් කරන්න උවමනාවක් නැහැ. මිනිස්සුන්ගේ දුකට උදව් කරන්න උවමනාවක් නැහැ. පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා. අව අට සමාපatti කෙනාට ඒ ඵල එකක්වත් නැහැ. ඒ නිසා පුතුජනයි. ඒ පුතුජන නිසා උන්වහන්සේ අරක නවත්තන්නේ නැහැ. සසර දුකයි මේ කට්ටිය ඈතර කරන්න ඕනේ කියලා ටෙක්නික් ටික දන්නවනේ. ඒ ඔක්කොම කියලා දෙනවා. කියලා පුදුජන නිසා උන්වහන්සේ වැඩ කරනවා දිගටම. රාඩවල් දෙකෙන් වැඩ. රාතන් වහන්සේගේ රාඩවල් දෙකේ වැඩ ගන්න බෑ. ස්වාමීන් සසර දුකයි ඇත්තද? ඒ දුක මටත් තිබුණා තමයි කියලා උන්වහන්සේ පාඩුවන. අපි කල්පනා මොකද වෙන්නේ මේ කතාව? ආයි අනිත් පැත්ත එනවා. දැන් මේ පැත්ත ඇරලානේ ස්වාමීන් සසර දුකයි. ආ ඒ පැත්තේ තිබිච්ච දුක මේ පැත්තේ තියෙනවා. ආයි මේ පැත්ත බලන්න. අපි මොන මේක හරියන්නේ නැහැ කියලා අපි එතනින් පිටත් වෙනවා. ඒ වගේ මහමුතු ටෝක් තියෙන උන්වහන්සේගේ. ගණන් ගන්න සතපාවද. ස්වාමිනී ගෙදර යන්න බෑ හරි කරදරයි. එහෙනම් අතන සතපෙන්න කියලා කියනවා. බලන්න මේ දුන්න දැනුත් හරි සරලයි. ගෙදර ගියොත් ප්‍රශ්නේ එතන ගායට සතපෙන්න කියලා කියනවා. ඒ වගේ මේ උන්වහන්සේව ගණන් ගන්න. ගණන් ගන්න. ඒකට විශේෂ වටිනාකමක් දෙන්නේ. ඒ රාතන් වාසේ දකින්න විදිය වෙනස්. රාතන් වාස අරන් යන්නේ නැන්නේ. 12න් පස්සේ වළඳන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තිනවා. ආ ඇත්තද? කියලා උනාස ආනවා. ඇත්තද කියලා ආනවා. ආලෝ උනාස ඉතින් පාඩු වෙන්නේ. එතනින් පස්සේ උනාස වළඳන්නේ. දන්නේ එක පාට ඉතින් සසුන් ගත වුණා, rahat වුණා මේ දන්නේ කතාව කිව්වම උනාස එක පිළි අරගෙන නිකන් ඉන්නවා. දැන් පුතුජන කෙනා යම නෙමෙයි 12න් පස්සේ වළඳන් දෙපා කිව්වද? එහෙනම් කොහොමද ඒකට වංගුවක් ගන්නෙ? එහෙනම් වේ අසනීප වුණොත් වළඳන්න පුළුවන්. දෙන්නකෝ ගල් ගෙඩියක් ගැව්වා නල්ලෙට. ඔළුව පැල්ලා හඳුන අසනීපයි. දැන් දෙන්නකෝ දාන්නේ. දැන් දෙන්න මෙපා අසනීපනේ උන්වහන්සේ. ඒ වගේ මාමුත් ඒ උන්වහන්සේ වංගු දන්නේ. පුතුජන කච්චිකා වංගු දන්නේ මෙතින් බේරෙන්න. රාතන් වහන්සේලා වංගු දන්නේ නැහැ. උන්වහන්සේලා දන්නේ වන් වේ එක කෙලින් පාර විතරයි. වළඳන් දෙපාද. එහෙනම් අවසරයි කියලා උන්වහන්සේ කුටියට වැඩියා. අරුණාසන වළඳන් දෙපාද. දෙන්නකො සුදුළුණු ගෙඩිය. තිබ්බ අත යට. තියලා ටිකක් ලේන හුණගත්. හුණ ආන්දුර දැන් නම් ඉන්නම් බෑ. එහෙනම් වළඳන්ට. සේරම ටික කාලා දාලා අර සුදුළුණු ගෙඩියත් ඒකක් කටේ දාලා අපල ඒකත් කාලා දාලා උන්නාත් කුටියට ගියා. අසනීප නිසා වැළඳුවේ කියලා කියනවා. හැබැයි එහෙම තාතේ කරලා නැහැ. මේ සංසාරේ කිසිම දවසක අපි එහෙම අහලා නැහැ. කෑම වෙනුවෙන් 이르දි පාවිච්චි කරලා නැහැ. තමන් වෙනුවෙන් ඉර්ධි පාවිච්චි කළා නැහැ. උන්වහන්සේ පාවිච්චි කරා නම් ඒ පාවිච්චි කරන්නේ ශාසනයේ සංඝයාගේ ශාසනයේ ගෞරවය ඒ වගේ මහානකමට අවශ්‍ය දේ තමයි පාවිච්චි කරලා තින්නේ. කණ්ඩ බොණ්ඩ දැන් රෙදි වේලන්න පුළුවන් ඉර ළඟට කිට්ටු කරුවොත්. එතකොට ටක් ගාලා ඒ දුවා ඕම අරගෙන ගියා දෙන්නේ දෙපැත්තේ ඉර ළඟට තිබ්බම ටක් ගාලා වේල අරන්. එහෙම පාවිච්චි කළා නැහැ. එහෙම පාවිච්චි කළා නැහැ. එහෙම මේ රාතේ කිරිදියක් තමන් වෙනුවෙන් පාවිච්චි කළා නැහැ. හැබැයි අට සමාපත්තියේ ඉන්න කෙනා සමහරලාට එයා වෙනුවෙන් ඉදි පාවිච්චි කරනවා. පාවිච්චි කරන. ඒ එයා තුළ පුතුජන ස්වභාවය තියෙනවා. සමහරලාට එයාගේ දක්ෂකම් පෙන්වන්න, එහෙම නැත්නම් ශ්‍රාවකයන්ට ටිකක් සැකසයිතනම් ඒවා ඔප්පු කරන්න. ඒ වගේ එයා ටිකක් අර ස්පයිඩර්මන්, සුපර්මෑන් වගේ ටිකක් වැඩ පෙන්වන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි ඍෂිවරුන්ට වැරදිලා තියෙන්නේ. අනන්ත වැරදුනේ ඒ නිසා. ඒවා පස්සේ විනය හැදුවා ඒගොල්ලන්ට. විනෙත් තියෙනවා ඒගොල්ලන්ට. පින්ඩ පාත්‍රයේදී යන්න පුළුවන්. සිරින් අරඹන්න විරදීන් යන්න බෑ. ගමේ මොනවද වෙන්නේ ඒවා බලන්න ගම් වලින් උඩන් යනකොට දැන් කොහමද වාසදේශයේ වීමිල හඩු වෙලාද එහෙම බලන්න යන්න බෑ පින්ඩපාතේ විතර එහෙම ඔක්කොම ලිමිට් කරලා තියෙනවා ඒවා තානම් කරලා තියෙනවා භාවනාවට භාවනාවට වතුර ඇතුළේ ඉන්න පුළුවන් හැබැයි මාළු අල්ලන්න වතුර ඇතුළට යන්න බෑ එහෙම ඒ ඔක්කොම ඉරිදීටන් ඔක්කොම ලිමිට් කරලා තියෙනවා ඒ විනයක් තියෙනවා Tamanට කැමති විදිහට එහෙම ජීවත් වෙන්න බෑ ඉස්සර තිබුණලු තමන්ට කැමති විදිහට ඕන එකක් කරන්න පුළුවන් කියලා. පස්සේ පස්සේ ලොකු සංඝයා එකතු වෙලා ඒ රිසීවර් ඔක්කොම එකතු වෙලා ඒ ඔක්කොම වෙනස් කරලා තියෙනවා. දැන් එහෙම කරන්න බෑ. දැන් ලිමිට් එකක් තියෙනවා. විශේෂ 이르දි තියෙන එක පානවා නම් එයාගේ ගුරුවරයාගෙන් අවසර ගන්න ඕනේ. අවසර නැති එක කරන්න දෙන්නේ නැහැ. තේජෝ ධානයෙම තේජෝ ධානයෙම වඩන්න දෙන්නේ නැහැ. ඒ තේජෝ ධානයට සමවදිනකොට මේ ගොඩාක් දුරට අර විශ්වයේ මේ වේව්ස් එක වෙනස් වෙනවා. ඒ පීඩනේ වෙනස් වෙනවා. ඒතර මුළු පෘථිවියටම බලපානවා. ඒ නිසා තේජෝ ධානය සමවදින්න පුළුවන් තේජෝ ධානී ඉරිදි පාන්න බෑ. සමවදින්න දෙන්නේ ඒ සීතල වැඩ නිසා ඒකට ඔරොත්තු දෙන්න ඕනේ. ඒ නිසා හැමෝම තේජෝ ධානයට සමවදිනවා. සමවැදිලා ඒක සමවදිනා කරන සමාපත්තියක් ඒක. තේජෝ සමාපත්තිය තුළ ඉන්නවා. එතකොට සීතල මොකවද නැ සාමාන්‍ය මේ විදිහට ඉන්නවා. හැබැයි තේජෝ ඉරිදි පාන්න දෙන්නේ නැහැ. දැන් සූර්යාගෙන් එන තරංගයට හෝම නම් පෘථිවිය බැමණේ වෙන්නේ රත් වෙන තේජෝ ධානයකින් ඉර්ධිපෙන්නවන මොනතරම් තරංගයක් එළියට යයිද? ඒකේ බලපෑම මුළු වායු ගෝලෙ ඔක්කොම තියෙනවනේ. ඒ නිසා මේ වගේ දේවල් අවතර ගන්න ඕනේ. රිසීවරුන්ට අවසර තියෙනවා. හැබැයි රිසීවරු එක කරන්න. පොඩි කට්ටියක වැඩුවාම ඒගොල්ලන්ට කරන්න හිතෙනවා. හැබැයි අවසර නැතුව කරන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය ඒ කන්ට්‍රෝල් එකේ තියලා තියෙනවා. ඒකේ විශේෂම විනය තමයි. තමන් හිමාලය පරිසරයෙන් ඒ තපස් ජීවිතෙන් අයින් වුණාද? හිමාලයේ තපස් ජීවිතවල වඩපු එකක්වත් වෙනත් තපස් ජීවිතයක් තුළ පාන්න බෑ. පාන්න බෑ. ඒ පානවා නම් එතන ගිහලා වෙනම අලුතෙන් වඩපු එකක් තමයි පාන්න ඕනේ. අරේ වඩපු එක පාන්න බෑ. ඒක පාන්න බෑ. ඒක ඒක නීතියෙන් තානවා. දැන් හිමාලයේ ඉන්න කෙනේ රිසිවර් එකනකම් වඩනවා නීරදි. ඊර්දි වඩලා එයා වෙන ශාසනයකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් සම්ප්‍රදායකට ගිහිල්ලා එයා තපස් වෙනවා. එහෙම වුණාම මේක එතන පාන්න බෑ. ඇයි කියලා ඇහුවාම එතන පෑවාම එතන කට්ටිය ඒවා දන්නේ නැහනේ. ඒ කට්ටිය මෙයාට බුදුවරයෙක් වගේ සලකනවා. විශාල වශයෙන් පෑදෙනවා. මුළු ශාසනයම අයිතියට ලැබෙනවා. සම්පූර්ණ සිව්පස හිමිකාරත්වයට ලැබෙනවා. එතකොට එච්චර කාලයක් එතනට වැඩි හිටියෝ. එතන ශාසනය ගෙනාවු කට්ටිය ඔක්කොම අසරණ වෙනවා. කට උතර නැති වෙනවා. ඒ නිසා ඒකට තානම් ඒක. එතන ඒකට සම්ප්‍රදායට අනුව තමයි ඉන්න ඕනේ. බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි ගාන ගුටියක් ආගෙන බණින බැනුමක් ආගෙන අම්බන දෙයක් වළඳගෙන හිංසා පීඩා නොකර ඉන්න එක. ඒක තමයි බුද්ධ ශාසනයට කරන්න තියෙන හොඳම දේ. අපිට ඉරිදිපාලා මිනිස්සු මෙල්ල කරලා එහෙම ඉර නවත්තලා හඳ නවත්තලා මූද කලඹවලා එහෙම කරාම නිකන් අර කවුද අපේ මේ රාවණ රාවණා වගේ කෙනෙක් නේ එතකොට අර අහිංසාවාදී ප්‍රතිපත්තියකින් බුදුන් සරණ යන ශ්‍රාවකයෙක් චරිතයක් නෙමෙයි පේන්නේ. වික්ෂුව කියලා කියන මහා ගාම්භීර හොඳින් නැත්තම් නරකින් හරි මිනිසුන්ට බණ කියන කෙනෙක් කියලා එකක් නෑ දෙන්නේ. බුදුහාමුදුරේම නෙමෙයි. ඒක බොහොම අහිංසාවාදී. බැන්නත් ආගෙන ඉන්නවා. බුදුහාමුදුර එළියට වඩින්න වඩිනවා. ආය ඇතුළට වඩින්න ආයි වඩිනවා. ඒ වගේ මහා අහිංසාවාදී කාරුණික ගුණයක් අපි තුලින් පේන්නේ නෑ. අපි නිකන් මරවරයන් අපිට ඕන දේ අපි කොහොම හරි කරගන්නවා. හොඳින් හරි නරකින් හරි. එහෙම එකක් හැදෙන. එතකොට අර සාසනයට මිනිස්සු කෙරේ තියෙන අර මානසිකත්වය ඒක සම්පූර්ණ වෙනස් වෙනවා. භික්ෂුව කියන්නේ මේ වගේ කට්ටියක් කියලා එකක් හැදෙන. ඒක ආයි නැති කරන්න බෑ. ඒක නැති කරන්න බෑ. ඒ කාලෙත් එහෙම නැති වෙන්න කියලා තමයි බුදුහාමුදුරේ විනය දාලා තියෙන්නේ. අනිත් එක සාසනය එහෙම මේ කරන්න දෙයක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් කඩුවකින් කොටන්න එනවා. ඊර්දියෙන් කඩුව මොට්ට කරනවා. ඇවිල්ලා කොටනකොට බම්පෙනවා. කෙටෙන්නේ බලනකොට මොට්ට වෙලා. ආයි කම්මලයට ගිහලා පණ තියලා තෙත්තියන් තියලා අරන් එනවා. එනකොට ආයි ඉර්ධියෙන් අරක මොට්ට කරනවා. ආයි කොටනකොට කැපෙන්නේ ඒ මනස බලන මොකද කැපෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මනස කියන පොඩ්ඩක් කපලා බලන්න ඕනේ කියනකොට ටක් ගාලා ඉර්ධියෙන් අරක මුවත් කරනවා. කැපුවා ඒ මනසයාගේ බෙල්ල ගැලෙලා වැටෙනවා. ওই මනසම මලා. දැන් එතකොට දැන් වික්ෂුවක් පිළිබඳ සාසනය තියෙන සංකල්පය මොකද්ද? 이르දිය මිනිස්සු ඝාතනය කරන්න පරාජිකව වෙන්න පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. මානකමක් ගියා උපසම්පදාක් ගියා සාසනෙ ලොකු කැළලකුත් ආවා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි ගොඩාක් ඒවා මේ භාග්‍යතුන්සේ පාලනය කරලා තියෙන. අය අනාවබෝධයෙන් ඉන්න කට්ටිය. දැන් පිණ්ඩපාතේ වඩිනකොට දානේ හම්බෙනවද නැද්ද? ඉරිදීම වැඩියා මොකද වෙන්නේ? ලොරියක් විතර හම්බෙනවනේ. එතකොට දැන් බඩවියතට ඕනේ පාම් පෙති දෙක නම් ඒක පිණ්ඩපාත ගැන ලැබෙනවනේ. මොකටද ඉරිදීෙන් යන්නේ? අවදානම් වැඩි කරන්න, ගෞරවය වැඩි කරන්න, ලැබෙන දේවල් වැඩි කරන්න, ප්‍රත්‍ය වැඩි කරන්න, ගොඩාක් සැපවත් වෙන්න, මාලිගා හදන්න, මිනිස්සුන්ගේ ආදාය මුතුමැණික් රත්තරන් කනකර ඔක්කොම ගලවලා අපට පූජා කරන්න, එහෙම එකක් හදන්න නෙමෙයිද? එහෙනම් ඒ 이르දිය නිසා මෙයා පරාජික වෙනවා. ඒ 이르දිය නිසා මෙයා පිරියනවා. ඒ 이르දිය නිසාම ශාසනෙත් විනාශ වෙනවා. එහෙනම් ඒ 이르දියට වඩා අර පයින් වැඩලා පින්ඩපාතකන ඉන්න භික්ෂුව මොනතරම් ශ්‍රේෂ්ඨද? උන්වහන්සේගේ ශාසනයට ඒ වගේ දේවල් මොකවත් වෙලා නැහැ නේ. අපිට අදටවත් අපේ ආන්දර මොකුත් ප්‍රශ්න නැහැනේ. කොහොමද 이르දියකින් තවමකට වැඩි යන? මහානායක ආන්දරන්ට කවුරුත් වඳින්නේ නැහැ ඊට පස්සේ. එතකොට මල්වත්තේ මහානායක ආන්දරන්ට අපි নমස්කාර කරන අපේ මහානායක හිමිපාණන් වහන්සේ ශාසනය කියලා. කෝ උන්වහන්සේගේ ගෞරවය. අස්ගිරි මහානායක ආන්දරන්ට කවුරුත් වඳින්නේ නැහැ. අමරපුර ලොකු ආන්දරෝ ගණන් ගන්න. රාමඤ්ඤේ ප්‍රේමසිරි මහානායක ආන්දරෝ ගණන් ගන්න. ඇයි? ඉදිමත් රාතෙබ්බී වෙලා කියලා ඔක්කොම අපි පස්සෙන් එනකොට දැන් අපි සාසනට අකටයුත්තක් නෙමෙයිද කරලා තියෙන්නේ. ඒ මහා සංඝරත්නයට ඒ ආශිර්වාදය අපි අයිමි කළා. එහෙනම් ඒ ගෞරවය කවදාක්වත් අයිමි වෙන්න බෑ. ඒකට කැළල් වෙන්න බෑ. එහෙම යම්කිසි කෙනෙක් එළියට ඇවිල්ලා 이르දියා පාන්න පුළුවන් තත්ත්වයක් වුණත් ඒ මානායක හිමිපාණන් වහන්සේලාට ගිහිල්ලා নমස්කාර කරලා ශාසනය අදන්න ඕනේ මානායක ස්වාමීන් වහන්සේ මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ. ඒතර උන්වහන්සේ කියනවා ලෝකයේ මිනිස්සු බණ අඩුයි. පින්වත් අරියතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. වැඳලා බණ කියන අවසර අරගෙන දේශනා කරනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවද? දේශනා කරන මිනිස්සු අහන ඔබ වහන්සේ මේ කියන ධර්මය මොකද්ද? මානායක මායිම්පාණන් වහන්සේ මගෙන් බණ අහලා ඒක නිවැරදි කියලා උන්වහන්සේ තේරුම් අරගෙන මට අවසර දුන්නා දේශනා කරන්න. ගීලා ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරගන්න කියලා. දැන් සාසනේ ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපි ඉතුවක්කාරකමින් කළාම අපට කියලා සාසනයක් හැදෙන්නේ නැද්ද? ඒතර මානායක ඉම්පාණන් වහන්සේලා මෙච්චර වස්සෙදි කට්ටිය ඔක්කොම පල්ලයට ගියානේ. අපි වෙනම ටීම් එකක් හදලා වෙනම මාන කරලා විශාල පිරිසක් හදලා අර කින නිකායවල ඔක්කොම විනාශ කරලා ලොකු සම්මානතල බැරි ගස්සලා මොකද්ද මේ කලේ? ශාසනය ප්‍රතිසංස්කරණ කරනවා කියලා කියන මොහොවෙම ශාසනය විනාශ කළා දැම්මා. අර ශාසනයේ සම්ප්‍රදාය බිම දාලා පාගලා දැම්මා. එහෙනම් 2600ක් වෙනකන් ආවේ. ඒ ශාසනයේ සම්ප්‍රදායෙන් නම් දැන් මේ කරපු වැඩෙන් ඉතුරු 2400 යන්න බෑ. යන්න ක්‍රමයක් නෑ. ඒ ඔක්කොම ඊටන්ට අවශ්‍යයි. ඔක්කොම හිතන්නට අවශ්‍යයි. මේ මූලාසනේ ඉන්න මේ මානායක ස්වාමීන් වහන්සේලාගේ ගෞරවය, මේ ශාසනයේ ප්‍රතිපත්තිය, ශාසනයේ සම්ප්‍රදාය, මේ වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ මේ පූජනීයභාවය, මේ එකකටවත් කැළල් වෙන්න බෑ. ශාසනය රකින්නවා කියන්නේ ඒක ශාසනය කියන්නේ සංගය. සංගය නැතුව ගොඩනැගිලි වලට ශාසනය කියන්නේ කොහොමද? ඒවා ගෙවල්නේ. නටමුන් වලට ආරසාවක් අවශ්‍ය නැහැ. චෛත්‍ය ගලවන් යන්නේ එන සාසනය රකින්නවා කියලා කියන්නේ ඒ මහා සංඝරත්නය රකින්න ඕනේ. එහෙනම් අපේ හිර්දිය පාවිච්චි කරන්න ඕනේ ඒ විදිහට. ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ ඒ විදිහට. ඒකේ කිසිම වෙනසක් තියෙන්න බෑ. ඒ නිසා තමයි ගොඩාක් rahat වෙනකන් ඉර්ධියක් උගන්වන්නේ නැත්තේ. කිසිම සමීකරණයක් කියලා දෙන්නේ නැත්තේ. උන්වහන්සේට ඉතන දේ උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේට අවශ්‍ය දේ ගන්න උන්වහන්සේ ඒක පානවා. අවශ්‍ය දේ නෙමෙයි ගන්න ඕනේ. සාසනයට සුදුසු දේ ගන්න ඕනේ. ඉතන දේ නෙමෙයි කරන්න ඕනේ. සාසනයට අවශ්‍ය දේ කරන්න ඕනේ. ඒක කරන්න නම් රාත් වෙනකන් ඉන්න වෙනවා අපට. රාත් වෙනකන් එතකොට තමයි ඒක කරන්නේ. නැත්නම් ඒක කරන්නේ වෙන එකක් කරන්නේ. වෙන එකක් කරන්නේ. කෙලීම කොමියුනිකේෂන් එක ළඟට බයින මේ 이르දී රීලෝඩ් එකක් අවශ්‍යයි. ඌ රීලෝඩ් එකක් නෙමෙයි මුළු කඩේ අතර පූජා කරන ආම්බරන්ට. ඇයි ඊළඟ මේකේ තට්ටු දෙකේ කඩයක් අවශ්‍යයි යාට. මාස් පලානි සංසය කෙලින්ම කඩේ පූජා කළා. හාමුදුරුවෝ ඊට පස්සේ වාඩි වෙලා Samsung ෆෝන් ටික අවුරනවා. එතකොට මේ Huawei ෆෝන් ටික අවුරනවා. Apple ෆෝන් ටික යට දාලා ලොක් කරනවා. දැන් හාමුදුරුවෝ කඩේ මුදලාලි. ඩේටා කාඩ් ඔක්කොම තියන 50 කාඩ් 25 කාඩ් ඒවා කැල්කියුලේටරෙන් ගණන් ගන්න රාතන් වාසේ එතන වැඩ. ඇයි දැන් කඩේ උන්වහන්සේකනේ. ඕන් 이르දියට වෙච්ච දේ. ඒ අවබෝධය නැතුව දුන්නාම ශාසනය විනාශ වෙනවා. ජීවිතේ නැති වුණත් ඒ වරද්ද ශාසනයට කරන්නේ නැහැ. රාහත් තුනත් ඒක කියලා දෙනවා. අනාගාමී වුණොත් කියලා දෙනවා. ඒකව ශාසනයේ ගෞරවය රැකෙන්න ඕනේ. ශාසනය බබලන්න ඕනේ. එක පානයි අපි දල්ලන්නේ. හැබැයි ඒකෙන් උන්වහන්සේ ගිනි අරගෙන පාන් ලක්ෂයක් දල්වන්න ඕනේ. ඒ ආලෝකය මුළු විශ්වයේම ආලෝකමත් වෙන්න ඕනේ. හැමෝටම ඒ නිවන් මාවත විවර වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකේම එහෙම වෙන්නේ. එහෙම නැත්තම් ඒක කරන්නේ අපේ දැනුම අපි තුල තියෙන අවබෝධය අපිත් එක්ක වලල්ලා ගියාද? ශාසනයට අකට විතර පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. කටයුත්තට බැරි නම් අකටයුත්තට කොහොමදත් පාවිච්චි කරන්නේ? අපට බත් ගන්න 이르දියක් අවශ්‍ය නැහැ. අම්මේ බඩගිනි ඉන්න අපේ ආම්බුරනේ පොඩ්ඩක් ඉන්න කියලා කැඳ ටිකක් දෙනවා. ඇතිනේ. ඒකට ඉරිදියක් ඕනේද? නිකන් කඩයක් ළඟට යනකොට බෝඩ්යක් ගාලා තිනවා. මගේ පුතේ කැම ලෑස්ති කියලා. රක් ගාලේ කඩේ ළඟ ඉඳගෙන ඉන්නවා. කැම ලෑස්ති බෝඩ් එක තියෙනවා. මොනවාරි පොඩ්ඩක් දෙනවා. වළඳනවා. වැව් වල වතුර තියන වළඳනවා. රස්සිත වල ගස් තියන සැතපෙනවා. ඉන්දියාවක් අවශ්‍යද? ඉන්දිය අවශ්‍ය වෙන්නේ හයිබ්‍රිඩ් වාහන ගන්න. මාලිගා ලබා ගන්න, හෙලිකොප්ටර් ලබා ගන්න, සියලු මිනිස්සුන්ගේ වැඳුම් ගන්න. ජනාධිපතිතුමා වෙවුලනවා. ඕ රාතෙක් වැඩලා ඉන්දියන් වැඩලා කියලා. ඉතින් ඕක කරගන්න යන්නේ. ඉතින් ඒකේ සාසනය පිරියනවානේ. ගෞරව මාන්නේ, ප්‍රශංසා මාන්නේ, වන්දනා මාන්නේ, নমස්කාර මාන්නේ, වටිනාකම් මාන්නේ, ඒ ඔක්කොම දැන් මාන්නේ කොච්චර වැඩෙනවද? අර උඩින් එන පොඩ්ඩට. යටින් යන පොඩ්ඩට මොකවත් හැදෙන්නේ නැහනේ. පිරියනවා. පිරිච්ච කට්ටිය අපි දැකලා තියෙනවා. ඒ නිසා හිමාලෙත් ඒ වැරද්ද කරන්නේ නැහැ. කවුරු හාමුදුරමක් දැන් ගොඩාක් සහවක ඇදලා දැන් ඉරිදියක් නැති නිසා මගේ රාත්කම කිසිම කෙනෙක් පිළිගන්න ඉටපියම දැන් රාත් වෙලා එන්නම් කියලා ටක් ගාලා හිමාන්ට කියලා උත්සාහ කරන එක දන්න කෙනකින් ටෙක්නික් ඉගෙන ගන්න. ඔළුවෙන් හිටගත්තත් දෙන්නේ නැහැ අපේ ආන්දරු. ඉරහඳ වගේ විශ්වාසයි. ඒගොල්ලෝ දන්නා මේක කෝටියක් අරගෙන දුන්නා කෝටි 500කට අනතුරු කරනවා මේ පෘථුවියට. අනතුරු කරනවා. එහෙම සල්ලි වලට විකුණන්නේ නැහැ. ඒක ಗುಣධර්ම වලට නිකන් දෙන්නේ. අනාගාමිද මේක වඩන්න කියලා නිකන් දෙනවා ඒක. මුදලට ගන්න බෑ, බලයට ගන්න බෑ. එහෙම උගන්වන්නේ නැහැ ඒක. එහෙම 이르දියාපාන හාමුදුරු ළඟ ලස්ස ගණන් පැවිදි වෙනවා. ඒ පැවිදෙන නිවන් දකින්නද? 이르දි ගැන ගන්න අපේ ආන්දුනේ. ඒ එක්කෙනෙකුට කරපටිය බඳින්නේ නැහැ. දසසිල් දීලා උපාසක. අවුරුදු කීයද? ඒකෙන දෘෂ්ටි කැඩෙනකන් උපාසක. පැවිදිකම දෙන්නෙම නැහැ. එහෙම පැවිද්ද අවශ්‍ය නැහැ සාසනයට. සසර දුක නිවා ගන්න, Nirodhe වඩන්න එනවනම් ඇඟේ තියෙන සිවුව තියලා ඉතුරු සිවුර දෙනවා මේක අරගන්න. එක සිවුරෙන් ඉන්නම් ඉතුරු කාලේ. මේක අරගන්න. පාත්‍රයක් නැහැ. පාත්‍රය පූජා කළා තැටිය තියාගන්නවා අපි. කමන්න මම තැටියෙන් පින්ඩ පාත යනවා පාත්‍රය තියාගන්න. එයා ශ්‍රේෂ්ඨයි. එයා එයා රාහත් වෙන්න පැවිදි වෙච්ච කෙනෙක්. ඉරිදි වලට පැවිදි වෙන කෙනා පැවිද්දෙක්ද? නෑ. එයා උම්මත්තකෙක්. ප්‍රත්‍ය ගන්න, ගෞරව ගන්න, ප්‍රශංසා ගන්න, බැබලෙන්න, සාසනය ප්‍රසිද්ධ වෙන්න පැවිදි වෙච්ච කෙනෙක්. එයා හරියන්නේ නෑ සාසනෙට. එයා නිසා සාසනය විනාශ වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට ඉන්න කාලෙම ඒ අවශ්‍ය කට්ටිය තෝරලා පැවිදි කරගන්න ඕනේ. අපි දක්ෂකම් පෙන්වන කාලේදී පැවිදි වෙන කට්ටිය එක්කෙනෙක්වත් අපට විශ්වාස නැහැ. දුන්නත් නම් වාදානව අපට. හැබැයි මේ ඉන්න කාලේ පැවිදි වෙන කට්ටිය අදවතින් ඉන්න කට්ටිය. බඩගිනි කිව්වත් ඇඟිල්ල කටට දාලා වමාරලා දෙනවා. ස්වාමිනී දැන් විනාඩි 10කට කලින් වැළඳුවේ මේක පිළිණු වෙලා නැහැ. ඔබවන්සේ වළඳන සේක්වා කියලා. බඩෙන් බත් අරන් දෙනවා අපට. හැබැයි එදා එන කට්ටිය ඒ ඉල්ලන දේ දුන්න නැත්නම් ඒකට කමටහන් දුන්න නැත්නම් වාදාන අපට අපට නැති දේ කාටවත් නැ මැරිලාම යන්න කියලා එහෙම කරනවා ඒ කට්ටිය හරි භයානක කට්ටිය. ලෝභෙන් ආප කට්ටිය. තණ්හාවට පැවිදි වෙච්ච කට්ටිය. හරි භයානක කට්ටිය. ඒ නිසා ඒ කාලේ මාන කරන්න සුදුසු නෑ. එන්න 2022කට කලින් ඒ කට්ටිය තෝරලා මාන කරන්න ඕනේ. ඒ ඒ ටීම් එක හදන්න ඕනේ ඊට කලින්. එදායින් පස්සේ ටීම් හදන්නේ මාන කරන්න මල්වත්තේ ලොකු ස්වාමීන් වහන්සේගේ මානකම ඉල්ල ගන්න කියනවා. අපේ ලොකු ආම්දුරු. අස්ගිරියේ ලොකු ආම්දුරන් ගිහලා මානකම ඉල්ල ගන්න. ඒ අපේ ලොකු ආම්දුරු. නාපානේ ප්‍රේමසිරි නායකහාමුදුරන්ගේ කරපටිය බඳින ගන්න අපේ ලොකු හාමුදුරුවෝ කියලා අපි කියනවා මිසක් අපි මාන කරන්නේ කවුද මාන කළේ? ආවල් එන උන්නාසින් කමටන් ගිල්ල ගන්න. නෑ ඔබ වහන්සේගේ එන ලියුමක් අරන් එන්නකෝ. අපි කල්ලත දැනුවත් කරලා තින්නේ අපේ නමින් ලියුම් දෙන්න එපා කියලා. බෑ. Nirodhete විතරයි කමටන්. Nirodhete විතරයි. තවත් මට කමටන් නෑ. තවත් මට කමටන් බුදුහාමුදුර දන්නෙත් නෑ. එන අපි කොහමද දන්නේ? අපි දන්නෙත් නෑ. ලෝකේ හරි භයානකයි. සංඝයාට දාන දෙන්නේ ඇත්තටම ශාසනය රකින්නද? සංඝයාට දුන්නම ආනිසංස වැඩි. ඒ තියෙන දේපල මදිනේ. ලස්සන මදි, ගෙවල් ලොකු නැහැ, වාහනේ කොලිටි නැහැ, බෑන්ක් බැලන්ස් එක මදි. ඒවා ඊළඟ භවෙ වැඩි කරන්න මේ දාන දෙන්නේ. කපටිකමෙන් දෙන දාන්නේ. හැමදාම අපි උගුල් වලට අවු වෙනවා අපි ආන්නේ. මී කටර් වාගේ ඒගොල්ල මේ සංඝ කටර එකකේ තියලා තින්නේ. ටක් ගාලා කියලා කට තිබ්බම බග් ගාලා කට අවු වෙනවා. ඇයි අපි කියලා පොලොස් කැලලට කට තිනවනේ. පරිප්පු ටිකට කට තින කැසල් ගෙඩියට කට තිනවා බක් ගාලා අවුන. මේ කටර එක වගේ සංඝ කටර එකක් ඒක. වර පොඩි liver එක තින එක පන්නලා ඉමීන් සෙල් තියෙනවා. තිබ්බම ආන්දර සාදු කියලා ඉච්චිතම් පච්චිතම් කියලා කිරිපැන් ටික තිබ්බ ගම බක් ගාලා කටර එකට අවුනවා. දැන් කියපල්ල කර මැරිච්ච උන්ට ඔක්කොම පින් දෙන්න කතන්දර ටික. ඕම් කටර එකට අවුෙච්ච ඇති. ගොඩාක් මේ පින්කම් වලදී කරන්නේ මී කටර තියනවා වගේ සංඝ කටර එකක් අමුණලා තියෙන්නේ. අපි දන්නද කටරයකට කට තියෙනවා. කට උතරණ මේ යට වෙච්ච දේ තමයි අපටත් වෙලා තියෙන්නේ. ඒ නිසා පිරිණිවන් පානකම උභාන්සලා පින්ඳපාත යන්න. සංඝ කටරයකට නම් කට තියන්න යන්න නම් එපා. ඒ ඒකට අවුෙච්ච කට්ටිය කර මීයට වෙච්ච දේ තමයි වෙලා තින්නේ. ඕ දැනුත් ඉන්නේ. මලගිය අත්තන්ට මේ පින්දිදි මලබත් කකා ඉන්නවා. සිව්පසේ කියලා තමයි කියන්නේ. හැබැයි කන්නේ මලබත්. අසුවලා මරුණ අය, අසුවලා පැනලා ගිය අය, මගේ භාර්යාව අරුව අරගෙන පැනලා ගියාය. අර රස්වලට මෙසෝලා පීයෙන් යන්න ආය කියලා අර මලබත් ටික ගෙනලා දෙනවා. පෙරේත බත් ටික කකා පෙරේත කොටුත් එක්ක ඉන්නවා ඉතින්. පෙරේත ලෝකයේ තමයි ඉන්නේ කට්ටිය. කිසිම කෙනෙකුට ණය නැ පින්ඩපාත යන්න. සංඝ කටර වලට කට තියන්න ඕනේ මී කටර වල අවශ්‍ය නැහැ අපට. පින්ඩපාත යන්න. භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ භාග්‍යතුන් වහන්සේ යම්කිසි මාර්ගයක් අපට දේශනා කළාද? ඒ ඒ ඒ මාර්ගය පිළිපදින්න. පිණ්ඩපාතේ කරගෙන, ಗುಣ ධර්ම වඩාගෙන, පෝය කරගෙන, සිල් අරගෙන, වැඩිහිටියාට නමස්කාර කරගෙන දවසකට එක අඩුවක් හරි නිවැරදි කරන්න. එක ගුණයක් හරි පුරන්න. මෙන්න මේ විදිහට ජීවත් වෙන තථාගතයන් වහන්සේ ගොඩාක් සතුටු වෙනවා මගේ ශ්‍රාවක සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා. අපට කාගෙන්වත් උදව් අවශ්‍ය නැහැ. අපි බෝධිසත්වරු තුන්තරා බෝධින් එකක් පතාගෙන යනවා. අපට මේ ලෝකේ කාගවත් පීඨක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය අපේ පීඨ. ඒක ලැබුණොත් ඇති. මගේ ප්‍රතිපත්තිය එකයි. මට මගේ පීඨයි මට අවශ්‍ය. මට කාගෙන්වත් පීඨක් අවශ්‍ය නැහැ. අන්න එහෙම අපි ඒකමතික වෙන්න ඕනේ. දායකයන්ගේ පීඨ අවශ්‍යයි. අපට ඒ කැපකරුවන්ගේ පීඨ අවශ්‍යයි. මිනිසුන්ගේ පීඨ අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය අපේ පීඨ විතරයි. ලෝකේ කිසිම කෙනෙකුගේ පීඨ අවශ්‍ය නැහැ. පුළුවන් විදිහට පින්ඩපාති කරගෙන පුළුවන් විදිහට පැන් ටිකක් වළඳලා පුළුවන් විදිහට මානකම කරගෙන ඉන්නවා. බැරි වෙනකොට ඉන්න සහෝදර සංගය කරයි. කෙරුවේ නැත්තම් ඒත් කමක් නැහැ. කොහොමත් මැරෙනවා. අවුරුදු 5000 ජීවත් වෙන්නේ නැහැ. කොහොමත් නැරෙනවා. ප්‍රශ්නයක් නෑ ඒක අද වුණා. ඒ මානසිකත්වය හදාගත්තේ නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ මානසිකත්වයේ නැතුව ගමන ගිය කෙනෙක් නෑ. එහෙම හදාගත්ත කට්ටිය විතරලු ජය ගන්න තියෙන මිනිස්සුත් භවයේ. වහන්සලා ජය ගන්න ඕන මේ මානසිකත්වයේ තුල ඉන්නේ. පෙරවන් සරණයි.